ඒ පුංචි හේතුව අර අවශ්‍ය වැඩේ විශාල කරලා දෙන්න. විශාල ආධාරයක් දෙනවා මුලින් පුංචියට දුන්නා. ඒක හේතු පුංචි කියලා අපිට අහගන්න බෑ. ඒ පුංචි ඒක සමහර වෙලාවට විශාල හපා කරන මුලින්ම ආරලා දෙන්න පුළුවන්. ළමයි ඔක්කොම කරලා ඉගෙනගෙන ඔක්කොම කරගත්ත හැමදේම හරි. අවුරුදු දරුව පෑදවල් මහ කියලා ඉගෙනගෙන විභාගෙට ගියාට පස්සේ ගෞරව උපාධියක් ලබන්න පුළුවන්. ලකුණු ගැනීමට යන්න හැකියාව ඔක්කොම දැයිම ලබනවා. දැන් ඔක්කොම රැගෙන ඉඳලා ගියාට පස්සේ මේකේ ඉඳලා කරලා පස්සේ දැන් ආයෙ ගිහලා ඉවර නැකන් නැගිටින්න බෑ කතා කරන්න බෑ ඒ වගේ කලයි වෙනකන් දැන් ඔක්කොම ගැතිගෙන ඉඳලා කියනකොට අපි අතේ විදිහට රෑන් රටාල ගිහින් හරලා ගියා අර ගියාට පුළුවන් කියන ඔය හැරි ගියා දැන් මොකද ගියා අර මුළු අවුරුද්දේ ඉගෙනීම දැන් පුළුවන් අර පෑණි පෑණි පුංචි පෑණි විතර පුංචි අඩුපාඩු වැඩි කරලා මුළු විභාගෙම ගයිනේ ඔක්කොම හරලා ගියා හැරෙන පොඩි කාන්තේ පැය වගේ යන්නේ පැය වගේම හරලා කරගියේ දැන් මොකක්ද ඒකට හේතු වෙන කඩේ කරවල් ගහන කාලා දීලා ගිහින් හදින්න වෙලා. අර පොඩ්ඩ බලන්න වෙන කරුතු වැඩි නතර කරා. ඒ ආදේශේ සමහර හේතු මුන්ටි කිය අහදාන්න බෑ. මුන්ටි හේතුන්ගේ විහාර යහපත කරන්න පුළුවන් අයහපත පිළිබඳ. එනම් යම් හේතුවක් ඇත්නාවේ මනසේ සිහිබුද්ධිය ඉඳලා. මේ හැම හේතුවක්ම තියෙන යමකට බුද්ධ හේතුවක් ඇතිනවා. ඒ හේතුව බොහොම වටිනා අවස්ථාවල් වශයෙන් දැනගෙන එළිය කරගන්නවා. ඒක විශේෂ දෙයක්. ඉතින් ඒක අපි නොබෑ පිළිතුරු හේතු නෑ කියලා කියන්නේ. වැදගත් 190ක් තියෙන්නේ පේන හේතු වල වැඩි වෙන හේතු. ඉතින් ඒව හාත කරනොත් එහෙම බොහෝ කොට වෙනවා අර්ථ කරගන්න. ඊපස් නේ අයි කන්න දෙයක්. හැබැයි හැඟෙලා තියෙන නිසා හැදලා ඉන්න පුළුවන්, වැයලා ඉන්න පුළුවන්. ඒක අපිටවත් නැති වෙන එකකින් කරන්න දෙයක් නැහැ. ඒකත් එක ආරාධියක්. يعني මේ වගේ ඒවල ඌරේ කල නොඒකයි විතරක් තියෙනවා. ඒ කියන්නේ ඔය යෝධ ශාස්ත්‍ර අපි හොඳට කියන කලින් ලෞකික වශයෙන් කරලා තියෙන වැඩවල විශාල කල්ප දෙකක් තියෙනවා. අපි කතාවල් කියනවා ගලේ ඉන්න කෙනෙක් ගැන කතාවල් කියනවා. බුදුල හාමුදුරුවෝ හාමුදුරුවෝ දෙන කර පොඩි තේරුව කතාවක්. ඕක කතාවලින් තියෙන අපේ ලෝකේ කතාව. ඒ මොකද මේ පෙන්වන්නේ කර පුංචි උනා. ඒ කාල තීමා කාල වේලාවල දින විශේෂ අවස්ථා. ඒක කියන්නේ. මේ වගේ දෙවිදින්ද ගන්න එක තමයි කිරිලා කටේකට යමනේ ප්‍රයෝජනවත් නම් ඒ ප්‍රයෝජනේ ගැනීම කිසිම ආකාරයක විද්‍යා දෘෂ්ටි කියන්නේ ඒක නෑ. විද්‍යා දෘෂ්ටි කියන්නේ ඒක නෙමෙයි. මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා කියන්නේ අම්බිය පුද්ගලයෙකු විසින් විවිධාකාරයේ දැකිය යුතු පැත්තක් තියෙනවා. යමේ ධර්මයේ හැටියට අධර්මයේ හැටියට අධර්මයේ ධර්මයේ කියන අභියෝගය කරගෙන ඉන්නවා. ධර්මයේ අධර්මයේ හැටියට නිගමනය කරනවා නම් ඔහු කොච්චරම නිහිතාගී කියන එක විද්‍යාවක්තියක්. කටයිත රඩිත හැටියට නොකටයිත හරිත හැටියට හිතාගෙන ඉන්නවා. ඒ හැටියටත් විද්‍යාව. විද්‍යාව කියන්නේ තමයි. මේක අපේ අයිට ගැලපෙන්නේ අපේ අය මෙහෙම කරුලා හරියන්නේ නැහැ. මේ වලදී වගේ කියන මිත්‍යාතු කියන ළඟ ගිහින් එහෙම හරියන්නේ මිත්‍යාතු කියන්නේ මොකද තවුරුලා. මේක අපි තේරුම් අරගන්න ඕනේ. ඔය හැම එකම ඉතින් ඒ වගේ සමාජකින් අධ්‍යක්ෂකෙන් හෝ ඒ වගේ මේ ශාස්ත්‍ර පිළිබඳ හරවලා හදාරලා දන්න අයගෙන් හෝ වැඩිමත් අපිට ගන්න පුළුවන් ක්‍රමකින් ඒව මතු කරගත්තොත් වැඩි ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මේ නායයන් ගම් වතුර සුරිසුලම් කුණාටු සුනාමි ආදී වශයෙන් මේ වගේ දේවල් ඇති වෙනකොට ඒ ජීවිත හානි දේපරහානි ආදී සිදු වෙනවා මේක ස්වභාවිකවම. ඒ අහනවා. නැත්නම් යම්සා දේවතා මණ්ඩල වශයෙන් කරනා ගම්පි බලපෑමක් ඒවට බලපානවාද? එනේ මේ වගේ කතාවන් ඉතින් අපි දැන් මේ කාලේ බොහොම දුරට නොපෙන්නේ බැරි වෙනවා. අපි හිතාගන්න බැරි විදියට ඇහිලා තියෙන පැති තියෙනවා. අපි මේ ස්වභාවිකව කියන වචනේ තෝරගන්න ඕනේ මොකද කියන්නේ? මොකද ස්වභාවික කියන්නේ? දැන් ස්වභාවිකද කියලා කියනකොට අපිට යම් කිසි අන්‍යයක් මත වෙනවා. අපි ස්වභාවික කියන වචනේම තෝරගන්න බැරි වෙනවා. අද ලෝක සම්බන්ධ මේ ස්වභාව ධර්මයේ ආදි මේක ස්වභාව ධර්මයේ බලපෑම කවුරු කරන කීප දෙයක් නෙමෙයි. මේ ආදි වශයෙන් කියන ස්වභාව ධර්මයේ කියන ගොඩනගාගෙන තියෙනවා. ලෝක සත්‍යයකින් වුණා විශේෂම ගොඩනගායි තියෙන මේ ආන්නේ සිද්ධ කරන්න පුළුවන් බලයක් තියෙන යම් යම් දේවල් වල ක්‍රමයක් තියෙනවා. ඒවා ඒකේ සිද්ධ වෙන තමයි ස්වභාව ධර්මය. මේ ආදිවාසී ස්වභාව ධර්මයකට වෙන් කරනවා. ස්වභාව ධර්මය කියන්නේ ස කියන්නේ තමා. භාවය කියන්නේ තමාගේ හැටි. ධර්මය කියන්නේ ධර්ම. තමා තමන්ගේ හැටි දරන්නේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය කියන්නේ ලෝකේ ක්‍රියාත්මක වීම ගොඩනැගුණා. ඔය ගොඩනැගිලා තියෙන්නේ ඒ ඒ අයගේ හැටියට අනුකූලව එන ආකාරය. ස්වභාවයට අනුව ධර්මයක් තමයි ස්වභාව ධර්මය. ඔන්න ඔබ තෝරාගත්තා. ඒ ස්වභාව ධර්මයේ තෝරාගත්තේ. දැන් මේ සිද්ධ වෙන්නේ අපි දුක් ගැන විදිහට. කඳු බල වැටීම්, නායයම් ආදී ඒවට මොනවා හරි වචයක් දකින්න කියනවා. ඒක තමයි. අපි ඒක අමතන්නේ වදනේ. දැන් පිටාර කියලා දෙයක් තියෙනවා. වතුර පිටලා වෙනන් දෙවට කලා ගිහිලා හැමතැනම වැසිලා යන විදිහට හොලා පළුට වෙලා වැහිලා ගිහලා හැම පිටාරයක් එනවා. ගංගාව පිටාර ගලනවා. හැම පිටාරයක් ගලනකොට ඔරේ ලොකු පාළුවක් ගල්දවල් කැඩිලා යනවා. ඒ වගේම ගොඩක් හානි වෙලා යනවා. පිටාරේ තවුණොත් වෙන්නේ ඒක. ඒ වගේ වැඩ පිළිවෙලට ඇයි පිටාරේ කියන්නේ? පිට ආරේ පිටාරේ. අපිට ආරයක් තියෙනවා. ආරේ කිව්වේ ආරයන්ගේ වැඩ පිළිවෙල කියනවා ආරය. ආරය. ආරේ වැඩ පිළිවෙලක් තියෙනවා ආරේ වැඩ පිළිවෙල ආරේ කියන. අරපුරේ මරපුරට ආරි ගුණ ධර්ම අරගෙන ආව පරම්පරාවට. ඒක තමයි අපේ ආරි. යම් දවසකේ සත්‍ය ධර්මයට අනුකූලව කටයුතු කරන ධර්ම සාමයේ කටයුතු කරගන්න යම් පිළි හේතුඵල න්‍යාය කරන පෙන්නපු ආරයක් තිබුණා. ඒ ආරෙන් පිට එලකන්න ගියාට පස්සේ අපි. දැන් වැඩ කරන්න පටන් ගත්තා පිට ආරේ. අන්න පිට ආරේ වැඩ කරන්න පටන් ගත්ත එකේ වාගේ තමයි අර අකල් බැරි වෙලා නොකන්න ඒ කියන්නේ ඒ වගේ දරන්න බැරි જાතිය බැරි වෙලා ගංගා පිට ආරේට ගැලුවා. අනිත් පිට ආරේ වෙන්න පුළුවන්. අනර පාඩුවෙන් සිද්ධ වෙච්ච ක්‍රියාවලිය සිද්ධ වුණේ ආර්යයන්ට ගැළපෙන ආර්ය අහ කරලා පිටේුන්ට ඕන කරලා පදේශ කතාවේ ඕන විදිහට ආර්යයට වැඩ කරන්න ගිය කේ විපාකේ තමයි. පිට ආර්යයට ඔයිට වීම. අන්න පිට ආර්ය විපාකේ අපි වෙන්නේ පිට ආර්ය. ලෝක දකින්න ඕනේ පැත්ත. දෙගොල්ල තරාජනය කරුවොත් මොකද වෙන්නේ? ඒක පාළුවනේ. ගංගාව දෙගොල්ල තලාගෙන යනවා. අපිට කියනවා ඒ ගොඩක් මේ ගොඩක් දෙගොඩක් තියෙනවා. අපි ඒ ගොඩක් තලා ගන්නවා මේ ගොඩක් තලා ගන්නවා. මේ ගොඩ කියන්නේ අපි මෙලෝ ජීවත් වෙනවා. ඒ ගොඩ කියන්නේ ඒක වරලෝ එහෙම නැත්නම් නිවන. ඒ පැත්ත තලා ගන්නවා ජීවත් වෙන පැත්ත තලාගෙන දුස්සෙ වෙනවා. දෙගොඩම තලාගෙන ජීවත් වෙච්චාම අන්න ලෝකේ විපාකයක් කියන මානසිකත්වයේ තුලින් අන්න ස්වභාවයේ ලැබෙ කොහොමද දෙවර කරලා. දෙවර තලාගෙන එකට විපාකේ තමයි දෙවර තලා යන්න ආවෝ කලරේ. ඔය යන හැටියක් තියෙනවා. අපිට කරන්න පුළුවන් හැකියාව කියන්නේ කුරුටු ගන්න එක විතරයි. පුද්ගලයාගේ දැනීම, පුද්ගලයාගේ ශක්තිය හැකියාව කියන්නේ කුරුටු ගන්නවා පොඩි වැඩක් විතරයි කරන්න පුළුවන්. නියපොතෙන් කරන්න පුළුවන් එකක් විතරයි. හැබැයි ඊට ලොකු වැඩ කරන අගින් කරන වැඩ. ඊට නියපොතෙන් කරන්න බෑ. අඟ තියෙන කාම මේක කරන්නේ. අඟ නැති නියපොත විතර තියෙන එක කුරුටු ගන්න විතරයි පුළුවන්. අගින් කරන වැඩි කරන්නේ. සමාජයේ පත්‍ර ගන්නවා නියමයෙන් කරන්න පුළුවන් જાතිය වැඩ කරන්න පුළුවන් එක අගින් කරන වැඩ කරා. ගෙදර ජීවිතය ගෙනියන්න පුළුවන් කම නැහැ. තමන්ගේ තියෙන ඉදින් තියෙන වැඩ කරලා පුංචි සංවිධානයක් හදාන්න පුළුවන් කම නැහැ. රටේම සංවිධානක් තියෙනවා. මහා සංවිධානය කරනවා. ඊළඟ දිනේකට වගුණා වෙන මොනාරි ආගයක් හිටියා පන්තාව පයි දෙන්නකො. සුදුසර නෙමෙයි. නියාග කරනවා. දැන් මේක සමාජයේ ගැලපෙන්නේ නැති අපරාධයක්. නියාග කරපේක විභාගයට එනවා වහිරතෝ මේක ගිහම නියමයි කිව්වා. කර වෙලා යනවා. වැස නැතිලා යනවා. අන්න ඒකම වරිණ නියම. නියඟ කරපේ. දැන් මේ විදිහට අපේ වචන තුලම තියෙනවා. ඒකට හේතු වෙච්ච ස්වභාවයේ ධර්මය මොකද්ද කියලා. Taman දැවෙ හැටි මොකද්ද කියන්නේ. ඒ වචනේම තියෙනවා. ඉතින් ඕක තෝරගන්න ඕනේ. දැන් සුලඟ පවන කාරණා ටිකක්. මද පවනේ. මද පවන සිසිලා. පවන අසනාර්ථයෙන් පවන කියන. පවන අසනෙන්නේ හේතු කාරක කියන අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ පව පැත්ත අසනෙන්නේ කියන. එතන පවන් සරනවා නිසා එන එකක් වෙන්නේ නැහැ. සුල කියන වචනේ පෙන්නේ හුල. හුලකාමයි. සුල අං සුලා උල්ලුවෙන්ට අඟක් ඇද්ද? කොමාව තුල අඟ. අඟ උල්ලලා දෙනවා හරි වහන්නක ඇන්නත් එහෙම පොකට එළියට එනවා. ලක්ෂණ ඒවා. සර්ගයේ සමාවිතින් දරුව ආකාරයේ ඒ જાති එකක්. එයාට හම් වෙන්නේ අර තාති සුලංගා පවන්නේ. පවන සිසිලාගෙන දුන්නාට මුලගේ දෙන්නේ විනාශය. ඒකත් ඒකත් සුලි ගිහිලා ගන්න බලන්න ගත්තා. දැන් සුලි වශයෙන් එනවා. ඒ සුලි සුලංගියි. තව අනික් යාට එකතු කරගෙන. ඒක උණක් මම ඉවර උල් 18 දෙනා ගන්නවා වර්පිටා කියලා උටි ගන්න. ඒ දේ වරෙලා නැගී ඉඳපල්ලා. එරෙහි වෙන ගියල්ලා. ඉතින් ඉන්දිය අදස් නම් සුලි සුලා අන් හදා ගන්නවා. උල් ගොඩාකට වෙන අයින් අයින් අයින් යනවා වැඩ. ඉවන් දරිසයන් නිසවර ඇති උනා. ඒකේ වාගේ වශයෙන් ලෝකෙන් හම්බෙන සුලි සුලා. අපි ළඟ අටුවේ තියාගන්න ඕනේ හොඳ දේවල්. අටුවේ තියාගෙන ඉන්නේ අන්න බොන්න දෙයක් පුරාකාන් මෙනෙහි අමු ආපි ඔය තමයි හිතට තියාගෙන ඉන්නේ දැන් අරිය හංගලා තියෙන පිස්තෝලේ ඉනිස එල්ල අහු වෙනවට දැන් අනු විනාශ කරන්න අනු කුණු කරන්න ඕනේ තමයි අර අටුවේ තියාගෙන ඉන්නේ අටුවේ කුණු තියාගෙන ජීවත් වෙන මානසිකත්වයක් ආවොත් එහෙම ඒ විදිහට හම්බෙන්නේ විපාක වශයෙන් කුණු අටුවේ කුණාට නේ කුණාට උල්ලේ කුණාට වේවාන් අනුන්ට හිඟි කරන අනු වනහන්න ගන්න ගුණුල ඒවා. අවුමුල වල අටකොල හඳගෙන ඉන්න හොඳ නැහැ. ඒව අපරාධයේ ඉද්දෙන දේවල් අපි හැම අපරාධ කරනයි නෙවෙයි. අපි දැහැමි සාමයෙන් හොඳ ජීවත් වෙන්න ගන්න. ඒ වගේම සාකච්ඡාවෙන් ප්‍රශ්න විඳගි. කබර් ගන්න නැතුව සමගිය සමාදානයෙන් ඉන්න පිරිසක් බෞද්ධය කියන්නේ එහෙමයි කියලා. මෙන්න මේ ගුණ ධර්මයෙන් ඉන්න පටන් ගත්තා නම් අටවල ගුණ නැහැ. එහෙනම් කවදාවත් ඒ පිරිසෙන් පැතර ගුණාටු නැහැ. ගුණාටුට හේතු නැහැ. අපි හොඳ නමක් තියාගෙන. අපි තියාගෙන හොඳ නම මොකද කරන්නේ? සූම් කරලා දාන්න. කැමති නෑ හොඳ නමක් දෙන්න කියලා. නරකම කියනාචා හොඳා කියන්නේ නැහැ. නාම සූම් කර දැම්මහම සූන් නාමයේවත් සුනාමීනවා. නම කවුරු දැම්මා? නිරුක්ත්‍යහ කරන්න බැරි වුණා. නිරුක්තිය අඟුල නම හිතලා තියෙනවා. හොඳ නමක් ඇත කරන මිනිස්සු ඉන්න ලෝකෙට. හම් වෙන්නේ සුනාමී තමයි. හොඳ නම් කැත කරන්න ගියාම ඔක වෙනවා. කවදාහරි හොඳ නම් කැත කරන මානසිකත්වේ නැති පිළිලක් නම් ඉන්නේ. කවදාවත් සුනාමියක් ඉන්නේ නැහැ. ඒ වගේ පැත්තකට එහෙම කරදරයක් ඉඳලා. මේක තමයි හේතු වල ඵලය හේතු නිරෝධ ඵල නිරෝධ කියෝමයි. ඔය දරින්නවා. නායේ තමයි දැන් වෙන්නේ. ආයෙ කියනවා දෙනින් පෙන්නන්නේ එකතු එකතු කරගත්තොත් හොඳයි. ආයෙ වත් එකතු කරගන්න මොනවද ඕනේ ආයෙ ධර්ම මොනවද? යහපත් ධර්ම තියෙනවා නම් ගුණ ධර්ම තියෙනවා මේවා ආය ධර්ම. ඒවෙන් ඉවතිච්ච නැත්ත න ආය ධර්ම. ඒවත් නාය ධර්ම. එතන මොකද වෙන්නේ? ආය ධර්මයන්ගේ වෙන් වෙලා ආය ධර්ම නැතුවට පස්සේ හිත වෙන්නේ. ගුණ ධර්ම නැතුවට පස්සේ ඒක ප්‍රතිපදාවක් නාය. ආය ජීවන ප්‍රාණයක් නැහැ නාය අපතම වැන්සිලි පාලියි. ගුණ කන්දා ඔය කතාවල අපි ළඟ තියෙන ගුණ කන්ද. ඉතින් ගුණේ කන්දක් කනේ මිනිසුන්ට. පැත්තේ පැතර බාර ගහලා දානවා. අය නසනයි. ආය සංඛ්‍යාත උත්තම ගුණ නසනවා. නායලා කියනවා. කන්දක් කන්නේ ගුණ නැති බුද්ධලාගේ පැත්තක් නසනකොට කන්දක පැත්තක් ඇහි ඇඳා ටිකක් කළා ඒකට නායකින් අහත බලගෙන ඉන්නේ. නායකද? අන්න නාය ප්‍රතිපල. කාරණේ කියවා යන්නගෙන නම හදලා තියෙනවා සාම්ප්‍රදායිකව. ඉතින් එහෙම ගුණක් කියන නායකයෙක් ඉන්නවා. ණය හැදෙනවා කියන්නේ ගන්න. මේ හැම එකක්ම යන්නේ එහෙමයි. මේ හැම එකකටම තියෙනවා ඔය ක්‍රමය. අපි යහපත් ගුණධර්ම වලින් සකස් වෙනකොට ඒ අවස්ථාව තුළදී මේ ව්‍යසනින්ට නියම ප්‍රතිඵලයේ හේතුන අනුකූලයි ඵලයේ හේතු නැනම් ඵලයේ. ඵලයේ නරක නම් ඒක නරක හේතුව කියමයි අටගන්න. නරක හේතුව අතබැලම පස්සේ නරක ඵලයේ නැති වෙයි. හොඳ හේතුව දුක කරපණ ගත්තා පස්සේ හොඳ බලයක් ඇති වෙනවා. අභ්‍යන්තරයක් හොඳ වෙනවා, බාහිරයක් හොඳ වෙනවා. ඒක යහපත් ප්‍රතිඵල එනවා. ක්‍රමී එකයි. මේ අපි විවද මේ ප්‍රශ්නයක් නෑ. පාදයේ දීම පිළිබඳව එකක්. මේක වෙන හේතු මොකද එක එක ප්‍රශ්න එක එක විදිහට තියෙනවා. ඔය තවකේ පාදයේ දීම, අර පාදයේ දීම, ඇඟේ දීම, වගේ දේවල් নানা ආකාර දේවල් ඇඟට පිම් දාවි දැමිලි මේ වගේ දේවල් ඔයන්නේ හේතුවට වෙනවා. එක එක දෙකින් කියලා අපි නිගමනය කරන්න බෑ. අතනී පොල් වෙනියක් කියනවා. යම් යම් ශක්ති විශේෂ මතු කරනකොට එකට ගැතින ගුණ ගොඩක් අවදිනට පිට කරලා ඉවත් කරලා දාලා ඉතමන ඒක කරගන්න. ඒවා ගැඹුරු කතා කියලා කිව්වේ ඒකයි. මේ දවසක් මම හිතන්නේ මේකෙන් වෙන්නේ මේ කොල්ලේ බුද්ධිලා මේ විශ්යක් ඇහුවා. මෙයා තේරුම් ගන්න වෙනවා මොකද මෙයාට ගැඹුරු පැති. අතනී වලට හරවා ගිනීම්, ලේ ගෙවීම්, සීනි වැඩි වීම, ඔයගේ දේවල් වෙනවා. අතනී වලට විතරක් නෙවෙයි තවත් කම තියෙනවා. යම් කිසි භාවනා යෝගී කරිතෝනේ මේ අවස්ථාවල අවිද්‍යාවට අවශ්‍ය කරන පරිසර හැදීම. ඒ වගේ දේවල් වලදී යම් කිසි ශරීරයේදී පොර පරිවර්තන වෙනවා. දැන් මහරහතන් වහන්සේ නමක්ගේ ශරීරේ කුණු වෙන්නේ නැහැ කියන. ඒ මහලේදී. හරිහතන් වහන්සේ නමක් බලොත් එහෙම ශරීරේ එම්බාම් කරන්න ඕනේ ඒ ශරීරේ කුණු වෙන්නේ. ඇයි ඒ සාලෝමාන කාලන්ත කද්ද වැඩි ඉස්කුල පොකටාලි මෙනිකා ඇතිවෙන්නේ. සාමාන්‍ය කෙනෙක් අරගෙන වැරකට පස්සේ උච්චපුනා බලනකොට ඇට අල්ලු වෙලා. අර බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ තිබුණා. මුත්තං සුවන්නා සුමනංග දිස. මුතුමින් කන්වන්න මනාසේ දිස්සුණා. අල්ලුලා නැහැ ඒක. ඒ දිනේ තනිකා ගාවේ කවුරුත් හරියට හිටියේ මාසිකයි. මොකද දුන්නේ? නෙමෙයි අපිට පේන දේවල් සහ නොපෙනෙන දේවල් මේ ශරීරය ඇතුලේ හරියට තියෙනවා. කාමයේ ද්වේෂයේ මෝහයෙන් හටගත් ගති ලක්ෂණයන් නිසා හටගත් රසායන මේ ශරීරවල තියෙනවා. විඩාගී විඩ දොසි විඩ මොහි ගුණේ වතු කරන් වතු කරන්නේ ඉහළ හටගත් ඒවා එහෙම තියෙන්න පුළුවන්. ඒවා පරිවර්තනලා පරිවර්තනලා වෙන එක ආකාරයේ ඒ ඒ ස්ථානෙ පිට වෙන්න ඕන. ආ ඉතලා කිව්වා ඉහළ ඉදේ පිරිසිදු අතර ගන්න එපා කියලා. විද හිනේ සුද්ධ කරන්න. සුද්ධ කරන්නේ ඉතලා. එහෙම බලපහම බොණ්ඩ හතර දීපු ගත්ත හැකි වතුර කොල්ලන්නේ නැතුව. ඒක බලපහම මල රොලක් මොකුත් නැහැ වෙන්නේ. හැබැයි ඉතින් අඩිය බලනකොට පොළ රොඩු මල ඔකම අඩිය තියෙනවා. දැන් මේ ඉතින් ඉහිලා නැහැ කාලේ. වතුර ටිකක් ගන්නකො මාලිකම කලත්තන්ට වතුර ටිකක් කරන් ගියොත් බොණක් පිළිහෙදී බොරක් නැහැ. මෑන මේක හිම ගා ඉහිට බලන් ගන්නවා. ඉහිලනේ ගන්න වතුර වාසිය. පුළුවන් බොන්නේ. දැන් අපතේ පිළිලානි ජර වතුර ඒ අර්ධරාගයේ සිරුනේ. අර ඊමේ ස්වභාවය නිසා අගතයක් නිසා වෙන එකක්. නෑ නෑ කරස්සන් දෙපා වූ වීදින වතුරේ මීසි පා ගන්න. බොරත වතුර ටිකක් ගත්තේ. නැවත මාලි ටිකම දුන්නු. මන්දි යහට. මෙන්න මෙයාගේ හීනලි දේ මද වතුර ගන්න බෑ. යම්පි අභිඥා ශක්තිය ධාන ශක්තිය වර්ධනය කරගෙන ඒක බොහෝ කොට කටයුතු කරනකොට අර වාපීචයෙන් නිසා හදගෙන පිච්ච හැංගිලා තිබිච්ච කෑලි ඔකම කුපිත වෙලා කැඩිලා ගැලවිලා සුදු වෙලා ඒව ගෙනෙන කමිටියක් තියෙනවා. ඒ වලින් අර යනවා ගෙනිහිල්ලා පළමු ක්‍රාවට දාන කොටස, ධාරිය වලට දාන කොටස. ඒ වගේම වාතවලට දාන කොටස, පිටර දාන කොටස කියවනවා. තේමවලට දාන කොටස කියවනවා. ඉතින් සිමෝල් කොටස එහෙම වහිනවා. පිටයන වලට පිට යනවා. වාරයන්තර බැරි වාත යනවා. අපතරාවි යන කාම ඒවා අපතරාවි. කවදාද සුද්ධය සුද්ධය හරියට යනවා දෙමනවා යන්න තියෙන්නේ. ඉතින් ඒක රෝගයක් නෙමෙයි. ඒ මැරෙන්නේ අපිට වාතකුප්ත, පෙප්පෙක්කුප්ත, සෙම්පුප්ත ඇති කරන්නා වූ අජීර්ණ බාහිර ලෙඩ තියෙනවා. ඒ මේවා හරගන්නේ වල රෝග වලට බේටි ගන්න ඒ සමය කරන්න පුළුවන්. හැබැයි මේ ධානලාභී මාර්ග වර්ණා වලට බොයෝගීගේ ඒ ඇතින විපර්යාසයන් දකින්න එහෙම විද්‍යාවක් ඉගෙන ගන්න ඇති නවීන නවීන විද්‍යාවේ වෛද්‍යවරයෙක් හාට එක කියනවා කියයි. ඇදිලා තියෙන මේ නම් ආයි අන්තිම එක. ආයි මේක බුලන්න නම් ඒ කෙනෙකුට බෑ මේ தත්ත්වය මෙහෙම කියලා දෙනවා විඤ්ඤාණයට නෑ හැටි මේ තරකට බුලන්න පස්සේ නැතිලෙන්නේ වෙතුනේ. දැන් ඒත් කියන අර නවීන විද්‍යාවේ ගඳ දොස්තරලා. අපේ ආමුදුලිනේ අන්තිමට එක ගිහිලා දැඩිලා තාර එක ගෙට ඉඳලා 1000 ගානට ඉන්නේ නැගිලා. මේ නැගිලා විතර වටවට වෛද්‍යවරු දුන්නා. අර අර ඉන්සියුලින් 30 ගාන දවසකට ඉහළ පණ ගන්නේ. මේක වාසන්න කියලා. මොකද මේ පාලනය කරගන්නද? අන්තිමට වෛද්‍යවරුන් මේ සීනි සම මට්ටමට ගන්න අවුරුදු දෙකක් ක්‍රමානුකූලව දිග අඩු කරගෙන අඩු කරගෙන ගන්න ඕනේ කියලා කිව්වේ. ඒක තමයි වෛද්‍ය උපදෙස් වෛද්‍ය වෛද්‍ය නිගමනය. සුමාන ගානාරිසි කරලා යන්තා. ඒ පාලනේ අහිමින් අන්තවල කරගත්තා. ඒක කවුරුවත් දන්නේ නැහැ මොකද දෙහි ගති වෙන්නේ කියලා ඒගොල්ලෝ කිව්වෙ වෙලෙලා කිව්වෙ වෙලෙලා. දවස් දෙකක් නම් ගොල්ගොල්ල කනහදලා බොන්න දෙන්න කිව්වා දෙහි වෙලලා කියලා කිව්වා. ගිහින් බලකොට ඊට ප්‍රාණිත ඉන්සියුන් එකක්වත් දෙන්නේ නැහැ මාස ගන්න කියලා පොඩ්ඩක් අසරියක්. දැන් දොස්තර බුදු වෙනවා මේ බුදු යන්නේ. මේ දිව්‍ය රෝගයට නම් මේ දිවි පාලනේ මේ විදිහටපත් වෙන අවුරුදු දෙකක් බොහොම පය සංක කර දෙන්න ඕනේ. කෑම පටන් කරන්න ඕනේ. ඉන්ද්‍රියෙන් කමාන කුළු අඩු කරන්න ඕනේ එකිනෙකට. උඹ අමාරුවේ තමයි යක් කරගන්න ඕන. මේ හිතන වැඩේ අපි විද්‍යාවට පහු වෙන එක ඒගොල්ලෝ කියනවා. මේ වගේ විදිහේ ඉවෙන්නේ මෙහෙත් තාම අන්තිමට මේ පූජාවට අත ගියා මේ විශේෂ දෙයක් තියෙනවා මේ ඉගෙන ගන්න ඕනේ කියලා. මේකයි කියන්නේ වයින් කෙවට මේ තේරුම් ගන්න බෑ මේ වගේ දේවල්. ඉස්සර අපේ හාමුදුරුන්ට කකුල් වල ගාන තෙලක් ඉඳලා තියාගන්න බුදුරජාණන් වහන්සේ අනුමත කළේ. ගම ගිහින් ආවම ඒ කකුල කැකුමට කකුල තියෙන අමාරුවට ඒ තෙල් දාගන්න ඕනේ තෙල් ගාන්න ඕනේ නැත්නම් ගියාම වැඩි ආවුරන් කකුල තෙල් ගාලා අතුලන්න ඕනේ. අනික අරින්න ගෝල හාමුදුරුවෝ ඒක විශේෂයක් කරලා දෙනවා. ඉතින් එහෙම කාලයක් තියෙනවා. නමුත් මිනිස්සු දන්නේ නැහැ මොකද හාමුදුරුවෝ කකුල අමාරු කියලා. ඒක වෙනකින් මොකද කියලා දන්නේ නැහැ. වාතයේ වාතයන පැත්තේ එනවා. ඒක වැඩි වෙනවා ගමනේ හරියනවා. තේම වැඩි වෙනවා පල්ලම හිටිනවා. හැබැයි හැමදාම ඔක තියෙන වැරණ එක. ඒ අවාසේ පරිවර්තනයේ විලා විවරණ කරන්නේ ඒ මානසික ඔය සත්‍යේ කායිකත් තියෙන. දැන් වාක්ලේ කය කරගෙන මේ විතියෙන් හැඩතර යන්න කිව්වොත් යන්න පුළුවන් මිනිහ. අර අවිඥා බලය ලැබුවා මාටත් අන්න තියෙන කිව්වොත් යන්න බැහැ. ඒතර කොහොමද යන්නේ? මාක් කාලේ හරි අනිකයි හරිගේ මට මේ විදිහට වෙනසක් කියලා තිබෙනවා. එහෙනම් ඒ ශරීරය වෙනසක් වෙන්න ඕනේ. ඒකයි අපි ඇහිලා කිව්වේ උන්වහන්සේ පිරිනවනවා වගේ අනිකාගේ මිනිහායි පුණු වෙන්නේ නැහැ කියලා. ඒ ඇතින් විතරා පරිවර්තන. ඒ පරිවර්තන කරනකොට සාමාන්‍ය වටමේ ශරීරය අපිට හිතාගන්න බැරි වැටක් මේක දකින්න දකින්න නැති නිසා වලක් ලක් ලගන්න බැරි. විශාල පරිවර්තනයක් වෙලා ඉතින් සාමාන්‍ය ශරීරයක් හැටියට වෙන්න තියෙනවා. නමුත් ඒ ශරීරය සාමාන්‍යයක් නෙවෙයි අපිටපත් වෙනවා. ඒක උන්වහන්සේ ඉදිවලේ උඩියට ඉන්න තුරින් ගියා. ඉදිකලව වක්කසන්නේ. බබලෝට යන ඉතින් ඒක ආතා යන්න පුළුවන්. බලපෑමේ මස්ලේ කායමයි. වෙල් ප්‍රීම් බලනවා. ඔන්න මොහරකින් පෙනියන්න පුළුවන්. විසිරෝ දාන්න පුළුවන්. විසිරෝ කරනකොට කය තියනවා කියන සෙන්ටර්. ඔන්න පුජි කරන්න පුළුවන්. ඒ ඉරිවල් කියනවා ඒ තරහ හසාවක්. ඒක මේ ශරීරය කොහොමද දේවි දත්ත? මාර්ගඵල ලැබෝ යන කරලා තියන්නේ නැතත්. අර වින්න බයි ලැබුණා වෙන පස්සේ බෙදක. නොපෙනී දෙයක් නම් අජහත් රජුවන් මම තමයි දේවි දත්තර කියලා කියන කොට කරා. ඇඟේ ඇවිල්ලා නම් පුංචි යාමේගේ වෙස අරගෙන අතපය නයි පරලවගෙන ඊයාට වෙසක් මවගෙන උගලේ ඉන්නේ. ඉතලා කියනවා මම තමයි දේවි දත්ත කියලා. කොහොමද පිළිගන්නේ එහෙනම් ඒ විදිහට පෙනී සිටින එක. ඒතකොට ආයෙත් තිවුරු පාත් අරගෙන ඉලව ආකාරයෙන් පෙනී සිටින. ඒකේ කය මොකක්ද? ඒකේ කය කොහොමද මොකලේ? නිකයි කායික ස්වභාවයත් එක්ක සමකරන්න පුළුවන්ද? ඉතිවි සත්‍යය, ලෝක විසත්‍යය ආදිවාසීන් කියන්නේ මේවා අනිත් සාමාන්‍යයේ මේ කරාවුලි මේ ලබා ලක්තුලි නිගමනය කරන්න බැරි ඒවා. මේවාගේ නිත්‍ය සංගම් කියන්නේ මේ මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵල පැහැදිලි කරලා දෙන්නේ. දැන් අපි ඉතින්ලා ඉඳන්ම කිව්වේ මනුසානම් පියෝ හෝති, අමනුසානම් පියෝ හෝති. අදි වගේ අපි ඉතින්ලාම විග්‍රහ කරලා දුන්නේ. ඒක සාහිසාන්තියක්. අනුසීව ප්‍රිය කරනවා, අමනුසීව ප්‍රිය කරනවා. ඒ වගේම නබුරු හිණ පින්නේ නැහැ. වල විසාදයක් වදින්නේ නැහැ, ගිනි විසාදයක් වදින්නේ නැහැ, අලු කිංසියනි, සත්පාරකේ වදින්නේ නැහැ. දිව්‍ය ආරක්ෂා කරනවා. ඊට සමාධිගත වෙනවා. විවේකයෙන් සමාධියටපත් කිසි දෙ වෙනවා. නුඹලාව කල්කේ කරනවා. අරිමත්යටපත් නොවුනොත් බබලෝ පිළිහිරි යථාභෝධි පුහුණු කරගෙන සසර යමන කෙලවර කරගන්න. මේ කියන්නේ 11 ආයසංශයක් මෙත් භාවනාව වඩන කෙනෙකුට ලැබෙනවා. ඉතින් මේකෙත් මේ ආනම් මේ චිත එකක කර ගැනීමට මාත් ආයාසයක් ගත යුතුයි. මේ මෙච්චර කාල උගන්වලා තිබිච්ච පන්තිර ගම්මන මේ යන්නේ තවත් එකෝ ඉන්න කියලා. මේ හිත එකක කරනවා කියන එක මොකක්ද මේ කරන්න කියලා කියන්නේ. කවුද බුදුරන් වහන්සේ එකක කරන එකක් නැහැ. යන්නේ හිත බලන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මනා තීලෝණින් ඉඳලා ඇලීමයි ගැලීමයි කියන එක හිතකට එනවා මෙන්න මේක මනා ඕණින් ඉඳලා ඒකට හේතුලා ඒක දුරු කරගන්න. කායේ කායානුපස්සති විශේෂපති. කායානුපස්සනායතෝ වාසය කරනකොට මේ භාවනාව ආකාපි නම් කල්පනීය කරන්න සම්පදාන මනස කියන දේ කල්පනීය කරගන්න. අත්මා විනේය ලෝකේ අභිජා දොමනස. මේ කතියෙන් යුක්ත ලෝකේ අවිද්‍යාව දෝමනස කියන මේ ඇලීමයි ගැටීමයි එක ඉක්මවා ගන්න. වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඒක ආතාපි සම්පජානෝ සතිමා විනේයෝගේ අවිද්‍යාව දෝමනස. ඉත්ති චිතාපස් විහෙරති ආතාපි සම්පජානෝ රත්මා විනේයෝගේ අවිද්‍යාව දෝමනස. ධම්මේ ධමානුපස් විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේයෝගේ අවිද්‍යාව දෝමනස. උඩට භාවනාව තව කියනවා සතහති පටන් ගන්න. කාය වේදනා චිත ධම්ම කියන මේ හතරෙන්. ඒ ඇතුලේ අවශ්‍ය වෙනකොට කටයුතු කරනකොට. අවිද්‍යාව සහ දුම්නස දැකලා. මනා සීයෙන් ඉඳලා. අන්නේට හේතු වෙන්නේ මොකෙන්ද කියලා බලලා ඒ හේතු අයින් කරගන්න. ඇලීමක් කියනවනම් අවිද්‍යාව කියන්නේ දැඩි රෝගයක්. දැඩිව බැඳෙනවා. දැඩි ලෙස ජනිත කර කර ගන්නවා. සෝමනසං කියන්නේ ඇති වෙන්නා වූ කලකණ්ඩ වැඩුවොත් ශෝක සූම හිරමින් දුක් වෙවි ඉන්නවා. දුකක් ගතිය ඇති වෙනවා. මෙන්න මේ දෙක තමයි ඉන්නේ භාවුන් හිත මේ වැඩි වෙන තියෙන බද්ද වේ. නෑ ඉක්මවාලි කිව්වේ මොනවද? මෙන්න මේ ලෝභයෙන්, ද්වේෂයෙන් යුක්ත වෙන කයික වැඩ. මෙන්න මේවා මොනවද ඉන්නේ කියලා බලන්න. ඒවා අයින් කරගන්න යම් කිසි වක්‍රම කිලි. දැන් යම් කිසි දෙයකට ආසාවෙන් මැදිලා ඉන්නවා නම් ඒ ආශාවෙන් බැඳිලා ඒකට පත් වෙලා ඒ ආශාව තුළම තෙරවි තෙරවි ඉන්නවනේ. මේ බුද්ධියට අවිද්‍යාවගෙන කොට වැටෙනවා. එයාට පුළුවන් කමක් නැහැ අවශ්‍ය දේ සිහි කරන්න. ඒකට අවශ්‍ය කරන්නා වූ අවධානය යොමු කරන්න. එකක කරනවා කියන්නේ ඒක. හිතේ යම් අවධානයකට මනසේ යොමු කරගෙන පිටවා ගන්නවා කියන්නේ තව එකක්. දැන් අද මුල් දිනේකට වෙලා තියෙන අවධානය යොමු කරගෙන ඉඳ තියෙන පුරුදු පැත්තෙන්දා එකක කරන්න පුළුවන්. මොකොත් හිතන්නේ නැතුව මොකුත් බලන්නේ නැතුව ඒ ඉඩ පුළුවන් හද නැතුව එහෙම එක තමයි භාවනා කරලා යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් කරන කියන හිතන දේවල් වලට. ඇලෙන පැත්ත එකක් දෙක මනාතියෙන් හොයලා බලලා ඇලෙන පැත්තේ වයින් කරන්න. ගැලෙන පැත්තට එන්නේ නම් ඒවත් මනාතිය කියලා ගැටෙන පැත්තේ වෙන්න කිව්වක් වෙන්නේ. ඒ ඇලීමට ගැටීමට අයිතිනිය පැත්තක දාලා නිවන් මාර්ගයට හේතු වෙන ආකාරي හරියට යථාර්ථය දැනගන්න. තමන් කරන කියන කටයුතු මනාතේ මනාහීන යුතුව අවධානයෙන් යුතුව කරන්න. දැන් භාවනාවක් වැඩි කෙනෙක් ඉන්නවා නම් එයා දැන් වලද හොලන්න ගියා, නිගායක් හොලන්න ගියා. දැන් ඒක අවධානය කරන නිසා. එයාට පුළුවන් වර්ග භූපල පවත් ගන්න. මැටි වල හොරා දෙකක් යනවා. අඩිය දාපුඩිය කල්ලා තියෙන හයියේ. බලව දැන් ටිකක් ගෙවිලා. අත්ත මොකටද පොඩක් කැල්ලක් හරි මොකක් හරි අහුවෙච්ච එකක් උලක් හරි කමන්නේ ඇගෙන නැගෙන ගියා. අපදේ. වාද හිල්ලේ පැත්තේ වල විදිහට ඉබත්. කො භාවනාවක් තිබුණා ඒක වෙන්නේ. අවදාන කිව්වනම් එයා දැනගන්නවා මේ වගේ හයිය මෙච්චරයි. මේක දැන් ගෙවිලා. දැන් මේක දෝදා මේක පොඩක් කරන්න කරන් උලා කරගෙන නැින්ද ගියොත් එහෙනම් මේක හිල් වෙනවා. දැන් මේක හොඟන ලාම හිටම හොදන්න ඕනේ. ඒක බෙදුවාට පස්සේ හිමින් අතුල්ලා ඕනේ. අන්න භාවනාවක් හැබැයි නම් ඒ කුදිරේ මන හැල ගන්න හැටි. ඒ තමන් කරන වැඩේ මන අවධානය කරන්න ඕනේ මේක පරිසම්පන්න විදියට අපරිසම්පන්න වෙන විදියට. ඒක ඒ ගුරුවරයා හිත තියන්න කිව්වේ. මන කිහින් කරන් කිව්වේ ඒකයි. අතු ගන්න ගියා. ගතා ඉරමු. දැන් මිට දීලා තියෙන්නේ. දැන් අතින් අරන් දා තියෙන ගල් කැටේ තල්ලු කරනවා ඉතල කියන්නේ ට්‍රාවල් කරේ. දෙලෙමට දෙකට වැදින කල්ලා ගියා ගත්ත කෑවේ ඉහිලාණි පැත්ත ගියා. භවනා කරගන්නත් නැහැ මේ මවුලා කියලා අතු ගන්න නරන දු අතු ගන්න දීලා. එරවෑ යන්නේ. ගිහින් ඉන්න පහසුවේ. මොකද මේ කරන්නේ? භාවනා කරන්න ඕනේ කල්ලා ලලිවෙල ගිහින් ඉන්න කාලේ. දැන් භාවනා කරන්න කිව්වෙ මොකක්ද? එයා හරියට අවධානය යොමු කරගන්න මේ ඉදලේ මට්ටම මෙච්චරයි මේක කූරෝල අයිය මෙච්චරයි මේක මිරේ අයිය මෙච්චරයි මේක ඉදලේ ගෙනියන්න පුළුවන් එක මේක හවලේ කරන් දාන්න ඕනේ මේක උඩලේ කරන් දාන්න ඕනේ මේක අතින් කරන් දාලා ඉදෝන එක මේ සහැල්ලු කුණකොට විතරක් ඉන්න පුළුවන් එකක් පමණයි නේද? මේකෙන් මේ වැඩේ සහැල්ලු විදිහට කරන්න ඕනේ කියන එක අවධානය යොමු කරගෙන වැඩේ හරියට කරන්න දක්ෂ වුණා. අන්න මනාපේ අවධානය යොමු කරලා හොරේ කරනවා. ඒ භාවනාව කියන බුදුරජාණන් වහන්සේ භාවනාවේ ඔන්න ඔබට සමා මනසේ මේ කරන වැඩේට අවධානය යොමු කරලා. ඒක අර පරිසං වෙන විදිහට. සමානුකූලව ඒ වැඩේ කරන්න ඕනේ. ඉතින් ඕකට හිත තියාගන්න පුළුවන් වෙන එකක් හිතේ තියාගන්න. අර ඔලෝවල තියාගෙන ගිහි හැටිය තියාගෙන ගිහිලා හිටන් අන්තිමට මොකද කරන්නේ මනසේ යනවා වෙන දිහා. මේක ඉවරලා බල්ලි ගන්නවා ඒක අරින්න ඉඳලා නම් අයිලෝල් ටිකක් ගේනවා ඒක අරගෙන ඉවරලා කඩියා දා ගන්නවා කඩියා දාගෙන ඉඳලා නම් ලොකු සාපුවක් දා ගන්නවා ඊට පස්සේ හදා ගන්න ලොකු ගියා ඔකම ආවන ඔක්කොම ගන්නවා අරින්න යනකොට අල්ල බුදේ ගන්නේ බලාගෙන ඉඳී වගේ තත්ති ගාතල යන්නේ මෙහෙම කියලා ගතනොත් කිමුටි යනවලු ඉවර කිමුටි ගන්න එක ගන්න දුන්නේ ඒක මෙන්න මේවා තමන් කරන වෙලාවේ ආදාන්නේ නැතුව කියන්නේ දේවල් දැන් ඔය කොහොම කතා තියෙන නිකන් ඉඳලා ඉන්නේ ඔය වැඩ නෑ දුකනවා මේ අපි වැඩ කරනකොට අපි වැඩ කළ යුතු ආකාරයෙන් අපි පෙන්නලා දුන්නේ. මුලාව මානසිකත්වයෙන් කරලා ගිහිලා හඟපාන්න යන්නේ නැතුව. සමන් කරන වෙලාවේ අවධානයෙන් කරගෙන සමාධි සමදන්නේ. ඒ විදිහට කටයුතු කළා නම් අන්න එතන අපිට ලැබෙනවා නියම සමාධිය. කඩුල්ලේ තරම දැනගෙන කඩබගිය. ඉඩැල්ලේ තරම දැනගෙන ලිර කපන. බ්‍රෑන්ලි තරම දැනගෙන උඩ පනිනු තමන්ගේ තරම දැනගෙන කාලාරේ. දැන් මෙයාගේ කලකහනවට කියව කවි නෙමෙයි. මේ හරි වැරදක්. මේ අපි වැඩක් කරනකොට ඒ වැඩේ පරාදීවම දැනගෙන ප්‍රමාණය දැනගෙන කරන්නට මහා සම්ප කියනවා මන් ටිකක් අපි දාමු. මෙන්න භාවනාවේදී වැඩිද හිතේ ස්වභාවය. භාවනා කරන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පහළ කියලා හද නැතුව හිතන තු ඉන්න නෙමෙයි වෙන්නේ. තමන් හිතන කියන කරන දේවල් මනා හිතිනුවණින් යුක්තව. ඒ ක්ලේතු ආකාරي තේරුම් ගේ. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන, පල්ලියනි ආදී කියන ඒවා ඉවත් කර දමනවා. කාගෙන් ඇලි බැලීම කියනවා කුලපීඩ තියෙනවා ඒව මනසේ දීගෙන ඒක දීලා ඒක අතහැරලා. ඒකට අකාම්පේ භාවයටපත් වෙන්නා පිට ස්වභාවයෙන් අවශ්‍යයට අවධානය යොමු කරලා ඒ දේ හරියට කරන්න. එන්න මේ මනා කිනුවර ප්‍රගුණ වුණා. ඊළඟට මේ ලෝකේ යථාර්ථය සිහි කරනකොට යථාර්ථවත වැටහෙන්න පටන් ගන්නවා. අනේ යථාර්ථවත වැටහෙනකොට යථාභූතය ලැබෙනවා. යථාභූතය ලැබෙන අසාරයි ලෝකේ කියලා වැටහෙනවා. හිඳා බෑ වන්දේ වැටුණා පස්සේ යම් ආසාවක බැඳීමක් වෙනවා අතරේ වෙලී දීක නිදහස් වෙනවා. එන්න සමාධියේ ප්‍රඥාවට පළ වෙනවා. ඔය පළ කර ගැනීමට එදිනෙදා කරන වැඩ අපිට බාධා වෙලා තියෙනවා. මොකද කාමච්ඡන්දේ නැගෙන්න ව්‍යාපාරයේ නැගෙන්න තියෙන මිත්‍යේ උදත් උපිට විදිකිච්චා නැගෙන හේතු වෙන්නේ. නොසැලකීමක්ද අපි විදිහින් මුලාවට පත් කරලා අයාලේ යන හදපු හිනක ස්වභාවය. ඉතින් අයාලේ යන එකෙන් නතර කරලා තියෙන්නේ. ඒ ඒ කරන වැඩේ මුලා සාගතකට අත්හැරලා. මනාපයේ දීහොණි කරන්න පුරුදු කරන්නේ. ඒ මොහොතට ආන ගුරුලිනේ භාවනාව. ඒතකොට යාර මනාපයේ තමන් අවධානය යොමු කරලා කරන වැඩේ හරියාකාරව කරන්න හැකියාවක් ලැබෙනවා. හිතන්නේ නැතුව ඉඳලා අවධානය යොමු කරන්න. හිතන්නේ නැතුව ඉඳලා තමයි කොහොමද තේරෙන්නේ දුරි. මිගාන හොදනවා, කෝපේ හොදනවා, වරද හොදනවා, මිදුලාපු ගානවා මේ ඉඳලා දකින්න වැඩ. අවධානය යොමු කරලා පුරුදු නැතිලා ගොම් වැඩ කරනවා, මුට්ට වැඩ කරනවා. අහුනම භාවනා කරලා මේක වෙලා තියෙන්නේ. භාවනා වාදී කරන්නේ ඒක වෙන්නේ නැහැ. භාවනාව කියලා හොරලා තියෙන්නේ මොකද්ද? හිත අතුලලා ගන්න එක. අවධානය යොමු කරලා කරන්න ඕන දේ නොකරන්න ඕන දේ සම්පූර්ණ විදිහට දැකලා ඉතින් කරන්න පුළුවන් මානසිකත්වයේ ගොඩනගන්න තියෙන සූ මානසිකත්වයේ ගොඩනගන එක පැත්තකින් තියලා. කොහාට ඉඳලා ඉඳගෙන ඉඳලා හිතාව ලෝ ගන්නවා. කල්පනා කරේ ඉඳලා. උකුත් ඉඳන් තුයලා. ඊට පස්සේ මොකද වෙන්නේ? කොහොම හරි කරන්න බෑ ඊට පස්සේ කරන්න වැඩ කියලා. මෙන්න මේක තමයි භාවනාව තුළින් භාවනාව කරන්න කියලා වෙන්නේ. ඔය හිතාව ලෝ එක කරන්නේ නෙමෙයි. මනා හියෝනින්නට තමන්ගේ ඉදිරියට දාගෙන වැඩ කොට දෛනික වැඩ කොට කරනකොට. තමා තේනවා විසුරුණු හිත මේක බාධාවක්. ඒ ඊට රෝබෝටෙම හැලී හැලී යන ඉඩක් තියුණා තමන්ගේ වැඩ කරන අවධානය යොමු කරන්න බෑ ඒක රේට යනවා. ඒකේ කාට වයිර් කරන් රෝද කරන් බලන්න කියලා කිය කිය අවුස් අවුස් ඉන්න විත විවි අය වගේ පින් වගේ ගෙනින්න එක එක නා ගිහී ඕකේ ගියොත් එහෙම තමන් වැඩේ කරගන්න වෙලාවක් නැහැ කම්මැලි ඒ වැඩේ කරන්නත් බෑ. ඔය කුප්ප කුප්ප ඉන්න එකයි දැවිලි දැවිලි ඉන්න එකයි අනුගේ අඩවල ගොඩ ඉන්න එකයි වෙන වැඩක් නැති තත්ත්වේ වත්නහම කාචාර ව්‍යාපාරය ඉඳ නැගිනවා. අන්න නිවන්. ඒ ඔය නිවන් නැති ගියාට පස්සේ වැඩි කරන් ගියහම අවධානය යොමු කරන්න ගියාම යොමු කරන්න බෑ. වැඩි වෙහෙසයි. ලෝකයේ යථාර්ථය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මනසේ මෙහි කරපු ගියාම ඒකම හරිසක් වෙනවා. තේරෙන්නේ නැහැ. හිත පීඩන්නේ මොකද? ආදාන යොමු කරන්නේ කොච්චර හරි කුපිත වෙන පැත්තට කුපිත වෙවි වෙනවා. ඇලෙන පැත්ත ඇලි ගියා. මේ ඇලෙන පැත්ත කියන කාමච්ඡන්ද ගැන පැත්තට කියන ව්‍යාපාද. නිවර්ණ දෙක. භාවනාවක හිත ප්‍රගුණ කරගන්න ඕන නම් යා දැනගන්න ඕනේ. මෙන්න මේ වගේ ඇලෙන පැත්ත. මගේ හිත මානසික අපේ පාලනය කරන අවධානය යොමු කරන්න බැරුව ගියේ. මෙන්න ගඳු ගන්නවා මානසිකත්වය මට වද දෙන්නේ. එහෙනම් මම අන්නේකට හේතුව හොයලා. ඒකයි කරගන්න ඕනේ. ඒක ප්‍රායෝගික ක්‍රියාවලියක් නිසා ඒක දැන්ලා හිතලා කරන එකක් නෙමෙයි. අපි විශ්ි යම් කිසි දෙයකට ඇලීමට හේතු කාරක නිකන් අපේ හිතේ තදේ බලපානවා. ඇයි ඒ තදේ බලපාන්න පටන් අර බුදුන් වහන්සේ දේශනා කරනවා ඒක බල ගන්න හැටි. අදානීය ධ්‍යායිතිය වල අස්සගුණ ධ්‍යායිතිය නොවදව. අජානීය අස්සයයි අස්ස බුණ්ඩයා කියනා සතයි දින එකතු කරලා. ඒ දෙන්නේ චරිත ලක්ෂණ ටික උපමාවට අරගෙන. ආර්ය වූ ආර්ය බුදුලියෙන් නැන් මේ ශාසනික බෞද්ධයෙක්. භාවනාව කරන හැටි පෙන්නලා දුන්නා. ඔය අස්ස බුණ්ඩයාගේ චරිතයේ ඒ ධානය මාර්ගය අතරින්. ඒක බලන්න යන්න එපා. අජානීය අස්සයාගේ වැඩ පිළිවෙල තේරුම් ගන්න අනේ ඒව ගුරු කරගන්න. අස්ස බුණ්ඩයා කියලා කියන්නේ ඒක කොටලුවාගෙන ඉතින්. අස්සයා වාගේමයි වෙනුමට. හැබැයි ඌ අසෙවුනේ බැදලා ඉන්නේ වැඩි අසෙවින්නවා කියලා මේ නිසා කවදාවත් ඒක අසේ කියලා නෙමෙයි. අජානීය අස්යා කියන එක ඔය ආපසි වෙනක් ඒක. අර අස ගුණ්ඩා කියන අස හැදලුව තියෙන එක. හරි කෑදරයි. ඒක හැමිලිය බලන්නට කෑම කොහෙද? නිවලන කොච්චරයි කෑම. ඌගේ ආහාර වේල කොහෙද තියෙන්නේ? කොයි විදිහේ කන්නේ යන්නේ? අවුනා පස්සේ කාගෙන කාගෙන කාගෙන ගිහිල්ලා එන බඩ පුළුවන් තරම් කාලා ඉසුරුතාවරි කරපස් ගත්තන්න බුලිය ගන්න. ඊට පස්සේ උරුමනේ නින්ද. ආයෙත් වැඩි වුණාම ආයෙ කාඩෝ. කාලා කාලා ගිහින් නම් කුයගා. ඔය දෙක තමයි අසගුණියන් චරිතය. මෙන්න මේවා මේ ලෝක සත්‍ය මේ ලෝකේ ආස්වාද කරනවා. ආස්වාද වෙනවා. පංචකාම ආස්වාදයන් පස්සේ ඇලී ගලී ඉන්න පුදුලේ කොහේද මට මනවදන රූපයක් දකින්න හම්බෙන්නේ. මනවදන හබයක් අහන්න හම්බෙන්නේ. මනවදන ගන්ධයක්, මනවදන රසයක්, මනවදන ස්පර්ශයක්. කොහේද මට මේ අරමුණු වෙන්නේ කියලා. ඔන්න ඔය ආහාරයේ පස්සේ කෑදරකමට බලා ඉන්නවා. ලෝකෙන් ඕවා එන පස්සේ ඔය හොයන ඉඳලා ඔන්නෝ පස්සේ ඕවා ගිල ගිල දඟලනවා. මට නිකන් ගිලින අහුවෙච්චා. මම වල රූපයක් දැක්කොත් කොච්චර ගැහැගෙන බල බල බල බල මොකද කරන්නේ? රූප රාමයේ මේ හැත පුරවනවා. කාමු ගාලාගේ මම හොඳට කන්දිහාගෙන ඉඳලා ඉඳලා ඉතින් ඒකයි හොඳට අරගෙන ඉඳලා හිතා. මනවදන හතියෙන් අපි පුරව ගන්න. ඒක තමයි අත ගුණියන් කෑම හා සමාන කියන්නේ. මනවදන ගන්ධයක් ආව සුවදක් හිමාවෝ. කොයි වෙලාවෙ ඉඳින්ද අවකාරගෙන ආස්වාදයේ ගුලි කරගෙන හිටවනවා. මනවදන් රසය හරියම දුවනොත් එහෙම හරියට බලලා මෙහර බලලා කොහොම හරි වැඩිපුර ඉලා දාන්න රහ ගොඩාක් ගන්න බලන්න. මනවන්න පහසක් දැක්කොත් එහෙම ඒක උඹයි මේ කොහොමද අහවලාරි පහත ගන්න කොහොමද ගන්න කියලා ඒවට හොරවැරවන් චාව කොහොම මගේ කර කර ඒකෙන් ප්‍රවා ගන්නවා අපි අන්දට. අත්මුන්ගේ පුළුවන් තරම් යව කැමම තමයි උගෝ. කාලා කාලා ඉන්න වැඩි වුණාට පස්සේ ආතයා වෙන්නේ ආත ගුණයක් දෙන්නේ මත් වෙන්නේ. ආහාර මගේ මත් වෙලා ඊට පස්සේ උඩට කුඩිය ගන්න. කුඩිය නැගිලා ඉඳද්දී ඒ වගේ පංච කාමයන්වලදී ආහාරය ගිල්ලා ගිල්ලා මදිච්චාට ඊට පස්සේ වෙනකොට තියෙන්නේ කාම නින්දේ බුදිය ගන්න. උඩ කවදාවත් කාමයන්ගෙන් අහක ඉන්නේ නැහැ. මෙන්න කාම ඡන්දේ දැනගන්න. දැන් ඒක කොහොමද වැළුනේ? ඒක හේතුව මොකක්ද? ඇර කන දිවනාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ. ගෝඨක ගන්න මනවදන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොය හොය. ඒවා ගිල ගිල යන වැඩ පිළිවිලක් ඇත. මෙන්න මේකෙන් තමයි කාමච්ඡන්දේ පෝෂණය වෙන්නේ. කාමච්ඡන්දේ හේතුව. මේ පෝෂණය දුන්නේ නැත්නම් කාමචන්ද නිරෝධය දැනගන්න. කාමචන්දේ උදා වෙන්නේ නැහැ. උදා වෙන්නේ අහසෝ. ඒ මොකද මාර්ගේ? මනස හිනවනේ ඉඳලා. මනවරණ රූප වාසේ මනවරණ ශබ්ද ගන්ධ වාසේ ස්පර්ශ වලට හිත යව යව ඒ පස්සේ ඇඟිලි ගහ යන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර කරගන්න. මෙන්න මේක කරගත්තොත් ඒක යක් වෙනවා. ආහාර නිරෝධේ විඥාන නිරෝධ වෙනවා. කාම ඡන්දයේ ගෙනදෙන්නේ විඥානයේ කියනවා. අන්නේ කාම ඡන්දේ නිරෝධ නම් විඥාන නිරෝධයි. ඒ විඥානේ නිරෝධන මොකද වෙන්නේ? ඒ විඥානේට වැහැගෙන නාම රූප දැන් බලන්නේ නැහැ. ඒ විඥානේ නැති නිසා. හිත තියෙනවා විඥානේ. එහෙනම් හිතයි විඥානේද කිය වෙනස මොකක්ද? අභාසරේ විතා වික්‍රේ චිත්තම්. හිත ප්‍රකාශකයි. හරි නැහැ. ආගන්තුක කියන උපකිරීත් වෙන උපකිරීත. මේ ආගන්තුක උපකිරීත දැන් මේ කීරිත විඥාන වෙලා තියෙනවා. විඥාන හැදින්නේ කොහොමද? හිත විඥාන කරගෙන ඉනවා දැන් කහර නිසා. ආගන්තුක උපක්‍රේ සිතා. ආගන්තුක උපක් නිසා ආහාර කරගෙන දෙන්න දෙන්න තමයි විඤ්ඤා කියන මට්ටමේ හිත පරිවර්තනය වෙයි. මේ චිත්තයෙන් ප්‍රබාතලත්යේ හිටින් නැතුව පරිවර්තනය වෙලා ගිහිල්ලා විඤ්ඤාණ කියන එක පවත් වෙලා ගන්න විඤ්ඤාණ පවත් වෙලා බ්‍රාහ්මණුතුලහක මාසික අපි අපි දාක ගන්නවා පංචකාමයන් පිළිබඳ අධික